ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මාවනැල්ල තුත්තිරිපිටිය බොරලුගම ශ්‍රී සිද්ධාර්ථ භවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී පූජ්‍යපාද අම්බලන්ගොඩ මැදදුවේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම දත් සදහෙවතුනි සංයුක්ත නිකාය දෙවනි කාණ්ඩය අபிසමය සංයුක්තේ ධම්මකපිට සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොංකදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අතකෝ වඤ්ඤතරෝ බින්ඛු යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙන්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝසෝ බින්ඛු භගවන්තං ඒතදවෝචේ ධම්මකතිකෝ ධම්මකතිකෝ තිභන්තේ උඤ්චති කිත්තාවතානුකෝ භන්තේ ධම්මකතිකෝ හෝති තී පළමු කොටම තුන් ලෝකාග්‍ර වූ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබ අප හැම දිනාගේම දොහොත් මුදුන් নমස්කාරයෙන් වේවා උතුම් ශ්‍රී සද්ධර්ම රත්ණයට ඔබ අප හැම දිනාගේම දොහොත් මුදුන් নমස්කාරයෙන් වේවා අෂ්ටාරිය කුජ්ජල මහා සංඝ රත්ණයට ඔබ අප හැම දිනාගේම දොහොත් මුදුන් নমස්කාරයෙන් වේවා සදා පූජනීය ශ්‍රීමත් ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාර්මික පින්නතුනි අද දවසේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් පින්නතුන් සියලු දෙනාටම මෙලව යහපත පිණිස පරලොව යහපත පිණිස හේතු වන උතුම් ධර්මානුශාසනාවක් දේශනා කිරීමට ශ්‍රවණය කිරීමට ඉඩ පහසුකම් සලස්වලා දීලා තියෙනවා. ඒ අනුව අද දවසේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කරගන්න යෙදුන සංයුක්ත නිකායේ දෙවෙනි කාණ්ඩයේ සඳහන් වන අභිසමය සංයුක්තයට අයිති ධම්මකතික සූත්‍රයයි. මේ ධම්මකතික සූත්‍රයේදී පින්නත් ඔබ අප හැමදෙනාටම ඊටමත් වටිනා දෙයක් ගැනීමට පුළුවන්කම හැකියාව පවතිනවා. පින්නතුනි සම්බුද්ධ ශාසනයේ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනටපත් වීම මේ සඳහා පින්නතුනි සතාගත ධර්මයේ තුල අපිට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා නිවන් දොරටු පහක් පිළිබඳව විමුක්ති කියන්නේ නිවනට නමක් ආයතනය කියන්නේ කාරණයට නමක් ශීර්ෂය කියන්නේ මාර්තුකාව පංචකය කියන්නේ පහ කියන සංඛ්‍යාව මේ නිවන් දොරටු පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම ධර්මයේ මෙනෙහි කිරීම භාවනාවක යෙදීම මෙන්න මේ කාරණාවන් වලට බුදුරජාණන් වහන්සේ විමුක්තායතන ශ්‍රීශ්‍ර පංචකය කියලා දේශනා කරලා තියෙනවා. නිවන් දොරටු පහ. ධම්සක් පැවතුන් සූත්‍ර දේශන අවසානයේදී 18 කෝටියක් ත්‍ක්මයන් උතුම් අරිහත්යෙන් අමා මහ නිවන් සුව අවබෝධ කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රධාන අසංකේයයන් පිරිස සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලෙන් අමා මහ නිවන් සුවේ ළඟා කරගන්ටි දුනා. ඒ වගේම තමයි මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, චූල සුභද්‍ර සූත්‍රය මේ ආදී බොහෝ සූත්‍ර ගත්තාම ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිස නිවන් සුව අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ධහම තුල නිවීමේ මාර්ගය පෙන්눔 කරලා තියෙන ඒ මාර්ගයේ වැඩි යුතු ආකාරයේ පිළිබඳව දේශනා කරලා තියෙන සතිපට්ඨාන සූත්‍ර දේශනා අවසානයේදී 30000ක් පමණ සංඝ පිරිස උතුම් අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි චක්කවර්ති සිංහනාද සූත්‍ර දේශන අවසානයේදී 20000ක සංඝ පිරිස අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා. මහා ආර්ය වංශ සූත්‍ර දේශනා අවසානයේදී 40000ක් සංඝ පිරිස උතුම් අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා. මහා පරායන සූත්‍ර දේශනා අවසානයේදී 14 කෝටියක් දෙනා මගඵල නිවන් සුව අවබෝධ කරලා තියෙනවා. මෙන්න මෙතනදී බැලීමේදී අපිට පැහැදිලි වෙනවා ඒ සෑම කෙනෙක්ටම නිවන් දොරටුවක් උනේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා. යෝනිසෝ මනසිකාරයෙන් සිහිය සතිය පිහිටවාගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව වගකීමෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස හැටියට සසර ගමනේ පුරුදු කරපු විදියට වඩපු නිසා ඒ හැම කෙනාටම උතුම් අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන්කම ඇති වුණා. එනිසා පින්නතුනි අපි ධර්ම ශ්‍රවණය කරනකොට බාහිර දේවල් වලින් වැළකීලා සිත එකතෙන් භාවයට පත් කරගෙන කල්ප කෝටි සත සහස්‍ර ගානකින්වත් ඔබ අප හැම දිනාටම ලැබෙන්නේ නැති උතුම් වටිනා සම්පතක් මේ ලැබිලා තියෙන්නේ කියන බුදුබණ පදයක් දහම් පදයක් අපි අහන්නයි සුවදානම් වෙන්නේ ඒ නිසා ඒ උතුම් ගුණ බුදුබණ පදේනොත් දහම් පදයනොත් අපි උපරිම ඵලයක් නෙලා ගන්න ඕනේ කියන සිතුවිලි ඇති කරගෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න ඕනේ. එනිසා පින්නතුනේ අපි ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී අපේ සීසතන් තුල වැඩෙන්නේ සතර සතිපට්ඨානය සම්‍යක් ප්‍රධාන හතර වර්ධිපාද හතර මාර්ග අංග 8 බෝධිපාශික ධර්ම 7 බල ධර්ම 5 මෙන්න මේ කාරණාවන් තමයි ධර්ම දේශනා කරනකොටත් ශ්‍රවණය කරනකොටත් අපේ චිත්තසංතාන තුල වැඩෙන්නේ දියුණු වෙන්නේ. එනිසා පින්නතුනි අපි ප්‍රාර්ථනා සිත් පිහිටවා ගනිමු. මේ ධර්ම දේශනාව දේශනා කිරීමේ කුසලානිසංස ධර්ම බලයෙන්හොත් ශ්‍රවණය කිරීමේ කුසලානිසංස ධර්ම බලයෙන්හොත් අනුපිළිවෙලෙන් චිත්ත සමාධිය පහළ වේවා චිත්ත සමාධියට අනුරූපව විදර්ශනා ඥානයේ 15 පැතූ බෝධි ඥානයකින් අමා මහ නිවන් සම්පත්තියේ ප්‍රතිලාභයේ පිණිසම ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ධර්මානුශාසනාව සඳහා අපි දැන් සාවධානව ශ්‍රවණය කරමු. පින්නතුනි මේ උතුම් සූත්‍රගත ධර්ම දේශනාව සංයුක්ත නිකායට අයිති අභිසමය සංයුක්තයේ ධම්මකතික සූත්‍රය මේ සූත්‍රගත ධර්ම දේශනාව පින්නතුනි ඔබ අප හැම දිනාටම ඉතාමත් වැදගත්. අපේ ජීවිතවලට මේ භයානක සසරෙන් එතර වෙන්න පුළුවන් වන විදියට මේ උතුම් සූත්‍රගත ධර්ම දේශනාව තුළදී පැහැදිලි කරලා තියෙනවා. එනිසා පින්නතුනි අද බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාන්ට අපරිමිත මහා කරුණාවෙන් යුක්තව සු 84000ක් ධර්මස්කන්ධයක් දේශනා කරලා තියෙනවා. ඒ තථාගත ධර්මයේ නිසාමයි අද ඔබත් අපත් හැම කෙනාම බුදු දහම තුළින් සැනසෙන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්නේ. මේ භයානක සසරෙන් එතර වෙන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්නේ නිසයි. එනිසා මේක වීරිය කරනවා නම් උත්සාහය කරනවා නම් මේ සංසාර ගමනේ තියෙන භයානකත්වය දැකලා සසරෙන් නිදහස් වෙන්න පුළුවන් තියෙන එකම ධම තමයි තථාගත ධම. ඒසා පින්නතුනි මෙන්න මේ සූත්‍ර ගතයේට අන්තර වෙන්නේ එක්තරා ස්වාමින් වහන්සේලා පිරිසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අවසරයි භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ නිවැරදි ධර්ම කතිකයෙක් වෙන්නේ කොහොමද? නියම ධර්ම කතිකයන් වහන්සේ නමක් වෙන්නේ කවුද? අන්නේ අවස්ථාවේදී පින්නතුනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරනවා මේ ජරා මරණය පිළිබඳව දේශනා කරනවා නම් යම් වික්ෂුන් වහන්සේ නමක් සසර කලකිරීම පිණිස නොඇලීම පිණිස නිවීම පිණිස මේ ධහම දේශනා කරනවනම් ධර්ම කතිකේ කියලා මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. එහෙනම් පින්නතුනි මෙන්න මෙතනදී ධර්ම කතිකේ කියන්නේ අපේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්තියක්. මේ කල්යාණ මිත්‍රයා පින්නතුනි අපිට ශාසනය තුලදී ඊටමත් වැදගත් කෙනෙක් බවට පත් වෙනවා. සෝහං ඵලයටපත් වෙන්න අංග හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අංග හතරෙන් පළවෙනි අංගය තමයි සත්පුරුෂාශ්‍රය කියන එක. මේ සත්පුරුෂ ඇසුර නිසාමයි පින්නතුනි සෝවහන් ඵලයටපත් වෙන්න පුළුවන්කම ඇති වෙන්නේ. ශා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් තියෙනවා. දුර්ලභෝ සත්පුරිස සංසේයෝ මහණෙනි සත්පුරුෂයන්ගේ ඇසුර සේවනයේ බොහෝම දුර්ලභයි සත්පුරුෂයා නිසාමයි අපිට මේ උතුම් ශාසනය තුල නිවන දක්වාම යන්න පුළුවන්කම ඇති වෙන්නේ මේසා බුද්ධ ශාසනය පවතින්නේ පින්නතුනි සත්පුරුෂයාගේ ඇසුර මතයි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමින් වහන්සේ වරක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරි අඩක්ම මේ සම්බුද්ධ ශාසනයේ පවතින සත්පුරුෂයා මත නේද? එසේ නෙවෙයි ආනන්ද මේ සම්බුද්ධ ශාසනයම පවතින්නේ සත්පුරුෂයා මතයි. එනිසා මේ සත්පුරුෂයා කියන කෙනා පින්නතුනි අපිට මෙලව යහපත පිණිසත් පරලව යහපත පිණිසත් උපනිශ්‍රණය වන හේතු ධර්මතාවයක්. සත්පුරුෂය ඇසුර තුලින්මයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙන්නේ. එනිසා පින්නතුනි මේ සම්මා දිට්ඨිය පහළ වෙන්නේ මේ නිවැරදි සත්පුරුෂයා හඳුනා ගැනීමටත් පුළුවන්කම ඇති භාවයටපත් වෙනවා. එනිසා පින්නතුනි මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජරා මරණයන්ගෙන් මිදීමට කටයුතු කරනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපන්න කීමට සුදුසු බව දේශනා කරනවා. එහෙනම් මේ ජරා මරණයන්ගෙන් මිදුනේ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස අතරින් යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම හැකියාව ඇති වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේ ජාතිය පිළිබඳවත් භවයේ පිළිබඳවත්, උපාදාන සංහා වේදනා පිළිබඳවත්, ස්පර්ශ සලායතන නාම රූප පිළිබඳවත්, විඥානයේ සංඛාර අවිද්‍යාව කියන මේ ධර්මතා පිළිබඳව මේ දේශනාව තුල මනවින් පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍ර ධර්මයේ තුලින් පින්නතුනි අපිට පැහැදිලි වෙනවා පටිච්ච සමුප්පාද ධර්මතාවයේ පිළිබඳව දේශනා කිරීම නිවැරදිම ධර්ම කතිකයේ ලක්ෂණයක් කියන එක. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි පින්නතුණි අපිට නිර්වාණ ධාතු අවබෝධ කරගන්න පුළුවන්කම ඇතිවන එකම ධහම. මෙන්න මේ ධහම යම්කිසි ස්වාමින් වහන්සේ නමක් දේශනා කරනවා නම් ඒ ස්වාමින් වහන්සේ නියම ධර්ම කතිකයේ ලක්ෂණයක් කියන එක මේ ධම්ම කතික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහදා දීලා තියෙනවා. එහෙනම් පින්නතුණි මේ තුලින් අපිට පැහැදිලි වෙනවා සසර දුකින් නිදහස් වෙන්න නිවනට පැමිණීම සඳහා මේ හේතුඵල ධර්මතාවයේ හිවත් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පින්නතුනි මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් කැමැතිනම් මේ හේතුඵල ධර්මතාවයේ නැමැති මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන එක අනිවාර්යයක් කියන එක මේ තථාගත ධර්මයේ තුල පෙන්눔 කරලා දේශනා කරලා තියෙනවා. නිසා පින්නතුනි අපි මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේගේ තව සූත්‍රගත ධර්ම දේශනයක් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය. මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී මේ පිළිබඳව පින්නතුනි ඊටමත් විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සම්මා දිට්ඨියටපත් වීම සඳහා පින්නතුනි මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න ඕන. සම්මා දිට්ඨියටපත් වෙනකොට තමයි දුක පිළිබඳව ඥානය පහළ වෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පහළ වෙනකොට දුක පිළිබඳව ඥානය අවබෝධය පහළ වෙනවා. සසරේ තියෙන භයානකත්වයේ පිළිබඳව සසරේ තියෙන දුක පිළිබඳව අවබෝධයක් එනවා. එතකොට පින්නතිනි මෙන්න මේතනදී මේ දුක පිළිබඳ අවබෝධයක් එන්නේ නැත්නම් දුක පිළිබඳව වැටහීමක් එන්නේ නැත්නම් නිවන පිළිබඳව කිසිදු හැඟීමක් පහළ වෙන්නේ නැහැ. එයාට මේ සසර ගමන සැපයි කියලා තේරෙනවා නම් සසර ගමන හොඳයි කියලාම තේරෙනවා නම් එයා සසරෙම යන්න තමයි හොයන්නේ. හැබැයි සසරේ තියෙන දුක පිළිබඳව එයාට අවබෝධයක් එන්නේ නැත්නම් වැටහීමක් එන්නේ නැත්නම් එයාට මේ නිවන් දකින්ම කියන එකේ හැඟීමක් එන්නේ නැහැ. අන්න එතකොට තමයි පින්නතුනි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට හැමිනෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එනිසා පින්නතුනි මෙන්න මෙතනදී අපිට ඉතාමත් පැහැදිලි වෙනවා මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන්න ඕනේ කියලා. සසර ගමනේ තියෙන දුක පිළිබඳව අපිට පහදලා දෙන්නත් ඒ වගේම මේකේ භයානකත්වයේ පිළිබඳව පහදලා දීමටත් මේ ධහමේ තියෙන වටිනාකම පැහැදිලි කිරීමටත් සත්පුරුෂයාගේ ඇසුර අනිවාර්යෙන් ඕනෑ කරලා තියෙනවා. සත්පුරුෂයා කියන්නේ පින්නතුනි අපි අර මුලින් සිහිපත් කළ විදිහට මෙලව යහපත පිණිස, පරලොව යහපත පිණිස උපනිෂේ නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා කරන කෙනෙක්. ඒක නේද සෝතාපන්න ඵලයටපත් වෙන අවස්ථාවේදී පළවෙනි අංගයේ හැටියට බුදුරජාණන් වහන්සේ විසින් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හොඳයි කියන එක දේශනා කළේ. දැන් මෙතනදී පින්නතුනේ අපි හිතලා බලන්න ඕනේ සෝවහන් ඵලයටපත් වෙනවා කියන එක ඉතාමත් වටිනවා. මොකද සෝවහන් ඵලයටපත් වෙච්ච කෙනාට නැවත සසරක් නැහැ. ආත්ම හතක් ඇතුළතදී එයා අනිවාර්යෙන් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. අටවෙනි උපත සෝවාන් කුජ්‍යලයාට නෑ. සෝවාන් ආර්යයන් වහන්සේට නෑ. මොකද පින්නතුනේ යාට එතනදිම තහවුරු වෙනවා සතරාපාවියක් එයාට එන්නේ නෑ. එයා සතරාපායි උප්පත්තිය ලබන්නේ නෑ. ඊට හේතු වෙන කාරණාවන් සිදු කරන්නේ නෑ. එයාට යම් දුරට ධර්මයේ තුල වැටහීමක් අවබෝධයක් එතනදී තියෙනවා. එහෙනම් මේ සෝවාන් ඵලයට පත්වෙච්ච තැනදී තමයි පින්නතුනි සැබෑ බෞද්ධකම තහවුරු වෙන්නේ. එතනින් එහාට පල්ලෙහාට ඉන්න පිරිසට බුද්ධ ආදී අටසැන් පිළිබඳව සැකයක් එන්න පුළුවන්. අතීත භවයේ පිළිබඳව අනාගත භවයේ පිළිබඳව ඒ වගේම බුදුරජාණන් වහන්සේ පනෝපු ත්‍රි ශික්ෂාවන් පිළිබඳව, පටිච්ච සමුප්පාදයේ පිළිබඳව බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රයේ පිළිබඳව මේ ආදී වශයෙන් සැකසංකා මතුවෙන්න පුළුවන්. හැබැයි මේ සෝහන් උතුමන් වහන්සේට එවැනි සැකයක් නැහැ. එවැනි සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සෝහන් ඵලයේදී තමයි සැබෑ බෞද්ධත්වය තහවුරු වෙන්නේ. එතනින් සෝහන් ඵලයට පත්වෙච්ච කෙනා අනිවාර්යෙන් ආත්ම හතක් ඇතුළත නිවන් දකින්න උපකාරයක් වෙනවා. නිවන් දකිනවා. එනිසා ඒකයි වටිනාකම තියෙන්නේ සතර අපායෙන් නිදහස් වෙලා. ඒක තමයි වටිනාකම තියෙන්නේ. එනිසා පින්නතුනි අපි පුළුවන් තරම් මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ තුලින් උපරිම ආකාරයෙන් උපරිම විදියටම බුදුසසුනි උපරිම ඵලය නෙලා ගන්න උත්සාහය දරන්න ඕනේ අඩුම තරමේ සෝවහන් ඵලයටවත්පත් වෙන්න උත්සාහය දරන්න ඕනේ. එහෙම නැත්නම් පින්නතුනි අපේ බෞද්ධ ජීවිතෙන් වැඩක් වෙන්නේ නැහැ. අද ඉන්න මිනිස්සේ හෙට තිරිසන් ලෝකේ යන්න පුළුවන්. අද හිටින දෙවියන් තිරිසන් ලෝකේ සතර අපාය උපත ලබන්න පුළුවන්. එහෙනම් මේ බුද්ධ ශාසනයක් තුල දිව්‍ය සම්පත් ලබන්නවත් මනුෂ්‍ය සම්පත් ලබන්නවත් නෙවෙයි ප්‍රාර්ථනා කළ යුත්තේ මේ සසරින් නිදහස් වෙලා ලබන අමා මහ නිවන් සම්පත්තිය. නිසා මේ සෑම දෙයකටම හේතුව පින්නතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට වැදගත් වෙන්නේ. එහෙනම් පින්නතුනි සෑම බෞද්ධ පින්වතෙක්ම දැන හෝ නොදැන හෝ යම් ප්‍රාර්ථනාවක් සිදු කරනවා. නිවන් සුවත් වේවා කියලා. මේ ප්‍රාර්ථනාව තුලින්ම පින්නතුනි අපි මේ ප්‍රාර්ථනාවන් ඉටු වෙනවාද? අපි නිවන් දකින්ද අපිට ලැබේවා ලැබේවා කිය කියා හිතියට නිවන ලැබෙන්නේ නැහැ. ඒකට යා යුතු ගමන් මාර්ගයේ වඩන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න ඕනේ, දියුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් පින්නතුනේ මේ නිවන් ලැබේවා ලැබේවා කිය කියා හිතියට නිවන ලැබෙන්නේ නැහැ. දොස්තර මහත්තයෙක් වෙන්න යම් කිසි දරුවෙක් හිතාගෙන ප්‍රාර්ථනා කරනවා කරනවා ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. ඒකට හොඳට ඉගෙන ගන්න ඕනේ, විභාග කටයුතු පාස් වෙන්න ඕනේ. හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. අන්න එතකොට විභාගයේ පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රාර්ථනාවන් උසස් පින්නතු නිවන් දකින්න තියෙන ප්‍රාර්ථනාව හොඳයි. හැබැයි ප්‍රාර්ථනා කරපු ඵලියටම ඒක ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ගමන් කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්ට ඕනේ දියුණු කරන්න ඕනේ. එහෙනම් පින්නතුනි මේ සඳහා නිවනටපත් වීම සඳහා ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානය පුරුදු කරන්න ඕනේ. මේ සතර සතිපට්ඨානය තමයි පින්නතුනි සංසාර දුකින් නිදහස් වෙන තියෙන එකම මාර්ගය. මේ සතර සතිපට්ඨානය නිරන්තරයෙන් දිනු කරන්න ඕනේ. අන්න එතකොට තමයි ධර්මඥානය ප්‍රඥාව පහළ වෙන්නේ. ඒ සඳහා පින්නතුනි අපිට මුලින්ම නිවන් දැකියේ යුත්තේ ඇයි කියන කාරණාව පැහැදිලි වෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ කියන කාරණාව අපිට පැහැදිලි වෙන්න ඕනේ. ඒ සඳහා පින්නතුනි මෙන්න මේ සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ කියන කාරණය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්නතුනි මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ජරා මරණය දනීද ජරා මරණයට හේතුව දනීද ජරා මරණ නිරෝධය දනීද ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද අන්න ඒ තුලින් සම්මාදිට්ඨියටපත් වෙනවා කියනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ ජරා මරණයක් සිදුවීමට නම් જાතියක් අවශ්‍යයි. જાතියක් තියෙන්න ඕන. එහෙනම් જાතියත් ජරා මරණයට යන්නේ මේ ලෝකේ පවතින සජීවී අජීවී සියල්ලක්ම තමයි ජරා ධර්මය. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් දුවා දරුවන් දෙතිලස්සම් කම්කරුවන් මේ ආදී හැම දෙයක්ම මේක සම්විශ්ව වශයෙන් ගන්නව නම් ඇස කන නාසය දිව ශරීරය සිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේ දේවල් හඳුන්වන්න පුළුවන් පින්නතුනි එහෙනම් මේ සෑම කෙනෙක්ම මේවාට තණ්හාවෙන් බැඳිලා උපාදාන වශයෙන් වැඳිලා ඒවාට ඇලී බැඳී තමයි මුළු මහත් ජීවිතය ගත කරන්නේ. එහෙනම් මෙන්න මේ තමන් ඇලුණු බැඳුණු යම් જાතියක් ඇත්නම් ඒ ජරා මරණයට පත්වෙන විට ස්වභාවයෙන්ම දුකක් ගොඩ නැගෙනවා කනගාටුවක් ඇති වෙනවා එහෙනම් පින්නතුනේ මෙන්න මේ දුකින් නිදහස් වීමට නම් මේ ජරා මරණයන්ගෙන් මිදෙන්න ඕනේ කියන එක තථාගත දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. ජරා මරණයන්ගෙන් නිදහස් වීමට නම් ජාතියෙන් මිදෙන්න ඕන. ජාතියෙන් මිදෙන්න නම් පින්නතුනේ අවිද්‍යාව තෘෂ්ණාව වශයෙන් නිදහස් වෙන්න ඕන. ඒ සඳහා අපි කල යුත්තේ ජාති ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ යථා ස්වභාවය අවබෝධ නොවීම නිසාම තමයි මේ ලෝකවාසී සත්වයෝ මම මගේ මගේ ආත්මයේ වශයෙන් දැඩිව අල්වා ගැනීම මෙන්න මේ ಜಾති ධර්මයේ උපාදාන කරගෙන සිටිනවා නමුත් පින්නතුනි මෙන්න මේ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බව නුවණින් මනසිකාර කරනකොට ඒ සඳහා අවබෝධයෙන් වැටහෙනවා එහෙනම් පින්නතුනේ මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කියන දේවල් මම මගේ කරගන්න කිව්වාට මගේ කරගත්තාට මගේ වෙන්නේ නැහැ. ඒ මගේ කරගන්න යන්නේ කුමක් නිසාද? අවිද්‍යා සහගත හැඟීමක් නිසාමයි. එහෙනම් මොහොතක් මොහොතක් පාසාම ගෙවි ගෙවි වෙනසෙන අරමුණු කරන්නටවත් කලින් විපරිණාමයටපත් වෙන මේ මුලා වුණු දෙයක් පස්සෙමයි ලෝක සත්වයා ඇති දෙයක් වශයෙන් හිතාගෙන කටයුතු කරන්නේ. එනිසා පින්නතුනේ ලෝක සත්වයා හිතනවා මේව හරි ලස්සනයි, මේව හරි සුවඳයි, මේව හරි ප්‍රියමනාපයි. ඒ දේවල් කියමින් මම මගේ කරගන්න යන නිසා නැවත නැවතත් නැවත නැවතත් මොකද වෙන්නේ? ජාතිය පහල කරන කර්ම ශක්තිය නිපදවනවා. මේ ජරා මරණ දුකට මැද වැටිලා යනවා. එහෙනම් පින්නතුනේ අනාදිමත් සංසාර ගමනේදී